වචනේ වෙතේ තම දරුවන්ට තමා ඔබෙන් අපට නැතේ මිහි පිටින්ට සමා වෙලා මේ අප වෙතේ දිවි රැක ගන්නා නමා යතින් දෙන්න පුතේ මෙතේ 1921 ජනවාරි 28 වෙනිදා නාවලපිටියේ උපත ලබන සෙවිල් ටියුඩර් ප්‍රනාන්දු නාවලපිටියේම ශාන්ත මරියා විදුහලින් 14 හදාරනවා. දේවස්ථානයේ කාන්තාරු කණ්ඩායමට ගී ගායනා කරනවා. මව්වරුන්ට උපහාර පුදන උත්සවයකදී ළමා ගීතිකා කණ්ඩායමට එක් වෙනවා. එෙහිදී බ්‍රයන් ජූරියන්ස් මැතිණියගේ පියානෝ වාදනයට ආශක්ත වෙනවා. එහෙම සංගීතයට ලොල් කරන්න පටන් ගත්ත සීටි ප්‍රනාන්දු මුල්ම රැකියාව ලබා ගන්නේ එවක ගුවන් විදුලිය අයත් තිබුණු විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට. ඒ නිසා ගුවන් විදුලියෙන් නිතර එම දෙපාර්තමේන්තුවට ආගිය ලිවි විජේමාන්න මුණ ගැහිමෙන් පස්සේ ඔහුට ගුවන් විදුලියේ ගීත තුනක් ගායනා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ ගායනා කරපු ගීත තුනෙන් එකක් තමයි අපි සරන් දුන්නේ පින් සිදුවන්නේ ගීතය. සීටි ප්‍රනාන්දු සුනිල් සාන්තගේ ගීආරේ ගිය ගායකයෙකු බවයි සංගීත විචාරකයින් කියන්නේ. ඊට පසුව ඒ ගීආරේම ගිය සුසිල් ප්‍රේමරත්න, කාන්ති වක්වැල්ල, සිඩ්නි ආටිගල, චන්ද්‍රාද සිල්වා, දීේන්ද්‍ර සිල්වා බොරලස්ස වගේම චිත්තා සහ සෝම්පාලත් ඒ ගීමග ඈතින් ඈතට වඩාත් පරිදිය පුළුල් කරමින් ගමන් කළා. අරගෙගේ හඳ ලැබුවා සැලනී කොල්ලම Wale අප හිරජානම් ලද හිවලා ඔලරියා රළු කොටියා අප හිරජානම් ලද ළඟම නායා නාදන්නේ ගාථා කීකියා සීටි ප්‍රනාන්දු ජෙරාඩ් වික්‍රමසූරිය ඔහු හැඳින්වුවේ එවර්ග්‍රීන් සිගර් කියලා. එහෙම නැත්නම් සදාහරිත ගායකයා කියලා. විශාරද ජයන්ත අරවින්ද ඔබ මේ සදාහරිත ගායකයා ගැන කොහොමද විග්‍රහ කරන්නේ? මගේ හිතේ මේ සුනිල් ශාන්ත ආනන්ද සම්රුක්කෝන් මගේ අයත් එක්ක ස්වර මාධුර්ය, තනු මාධුර්ය පිළිබඳ තරගයකට ඉදිරිපත් වුණු <laughs> මම හිතන්නේ පළවෙනි තැන එන්නේ සීටීට කියලා. පුදුම මාධුර්යයක්. හරියට මේ කතාවකාර අර කොටස් එකතු වෙලා එක ඒකාබද්ධ වෙන්නේ ඒ වගේ මේ තනුවේ පුදුම ඒකාබද්ධතාවයක් තියෙනවා. ඉතින් අනිත් එක මම හිතන්නේ මේ අධ්‍යාපනයේ නියලිච්ච කෙනෙක් විදිහට ලංකාවේ මේ පාසල් ළමුන් සියල්ලම ඉගෙනගත යුතු අධ්‍යයනය කළ යුතු ගැයි යුතු ගීයක් මේ අපි දැන් ඇහුවේ. ඔව්. අපි තවත් ගීතයකට සම්බන්ධ වෙන සීටි ප්‍රනාන්දු ගායනා කළා. මේ දෙවැනිගේ අපි තෝරමු. ලෝකේ කිසියම් uh, මේ තනුවල වගේම ස්වර සංයෝජන සංගීත සංයෝජනයේ අපූර්ව වෙනසක් සිද්ධ වෙනව නේද? අරවින්ද මහත්තයාට කියන්න පුළුවන්ද මොකද්ද මේ මේ මේ සංගීත සංයෝජනයේ ඇති වෙලා තියෙන වෙනස තනුව වගේම මම හිතන්නේ මේ uh, ශුද්ධ ස්වර මේ භාවිත කරන්නේ ඒක මේ නිකන් රහසක් වගේ <laughs> හොයාගන්න බැරි රහසක් මේ තරම් මේ සොර එකතු කරගෙන කොහොමද මේ වගේ මේ තනු රසයක් <laughs> මේ වෙන්නේ පුදින්නේ කියලා. ඔය දැන් ඇත්තටම උත්තර ಭಾರತೀಯ ආభాසයේ ලප්පු ගීතවල සර්පිනාව, වයලීනය, තබ්ලාව වගේ වාද්‍ය භාණ්ඩනේ මේ භාවිත කරේ. දැන් මෙතෙන්දී මේ මේ ගීතයේ ලායන්විත භාවයත් එක්ක වෙනත්ම භාණ්ඩවලට යන්නේ නේද ගුවන්විදුලියට එදා අකපව තිබුණු භාණ්ඩවලට පවා. ඇත්තටම මම බටහිර රටවල ඉඳලා තියෙනවා. මේ වගේ ලස්සන ගීයක් අහලා නෑ මේ තරම් පුදුම ගීයක් මේ ගීත අනුව. ඔව් මම හිතන්නේ මේ සුනිසාතගෙන් පස්සේ ආපු මේ ගී පරපුරේ ගීත ගැන ඇත්තටම ටිකක් ශාස්ත්‍රීය විග්‍රහයක් සිදු කළ යුතු අවධියක් කියලා අපිට හිතෙනවා මේ මේ මේ කතිකාවට එළඹෙනකොට. අපි තවත් ගීයකට සම්බන්ධ වෙමු. Thank you. ආරිනිච් පෙරේරා තමයි මේ ගීතය රචනා කරන්නේ. ඇත්තටම සීටි ප්‍රනාන්දුට ගීත රචනා කරපු කරුණාරත්න අබේසේකර ආනන්ද සරත් විමලවීර සුසිල් සේනාධීර ඇලන්සන් පියදාස ගුණරත්න අබේසේකර හර්බර්ට් එම් සෙනවිරත්න රත්නසේන ඩයස් මුණදාස පෙරේරා වගේම ආරිනිච් පෙරේරා ගීත රාශියක් කියලා දෙනවා ඔහුට. අර පියසේන කොස්තා මේ ওই ලන්ත්‍රලාට චිත්‍රසෝන් පාලවැනි අයට ගීත ලියුවා වගේ මම හිතන්නේ සීටී ප්‍රනාන්දුට වැඩිම ගීත ගානක් රචනා කරලා තියෙන්නේ ආර්.එන්.එච්. පෙරේරා. මේ ගීත රචනාත් මේ සුමధుර තනු මතුවීමට හේතුවක් වුණයි කියලා අරවින්ද මන්තර හිතෙන්නේ නැද්ද? ඔය දැන් භාෂාව බලවත්. අර ඒ කාලේ කවියක් තිබුණේ නේද? ඔය අල්ෆ් පෙරේරා මීමන ප්‍රේමතිලකගේ මේ කවි බසක් තිබුණා නේද? ඒකේ වචනම වගේ නේද සුවඳරෝස මාන්නේ. මම හිතේ පොදුවේ දෙගොල්ලෝ එකම බසක් පාවිච්චි කරා කියලා හිතන්න පුළුවන්. ඔය ඇත්තටම ගීතයක් කියන බස කාව්‍යමය මේ ගී ගායනයට සුදුසු ගායන සුඛ පදමාලාවක් වෙන්න ඕනේ. යාරණිච් පෙරේරා වගේ අය ඒක ඊටාම හොඳින් තේරුම් අරගෙන ගීත ලියුම් බවක් පේනවා. Thank you. light. දීලා සැනසෙමු අපි හිතුමතේ කරාලයි දැසට දේ රස සුවේ සත්පසෙයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි සන්තෝෂේ සන්තෝෂේ දුකයි සැපයි දුකයි සැපයි සාදා දෙන්නේ අපේ හිතයි වදයකි ජීවිතේ මේ පැන තිරිලා ඇතේ මද දීලා කනසමු අපේ මතේ මලේ මලට පියමමු තුඩින් තුඩ කරුණමු විජේසේකරගේ පදමාලාව සීති ප්‍රනාන්දු ගායනා කළේ. සීති ප්‍රනාන්දු ඔහුගේ ජීවිත කාලය තුල ගීත 175ක් ගායනා කළා තියෙනවා. ඒ අතුරින් චිත්‍රපට ගීත 15ක්. හැබැයි ඒ එකම ගීතයක්වත් ශෝක ගීතයක් හෝ විරහ ගීතයක් නොවේ. ඔහුගේ ජීවිතයේ පරමාර්ථය වුණේ ගීතයේ තියෙන්නේ රසිකයින් පිනවීමට සොම්නසට සතුටටපත් කිරීමට මිස ඔවුන් ශෝකයේ ගැල්වීමට නොවන බවයි. මේ නිසා ඔහු කිසිම දවසක ශෝක ගීතයක් ගායනා කළේ නැහැ. අපි මේ ගීතය අවසාන වශයෙන් තෝරගත්තෙත් මීවදයකී ජීවිතේ කියන එකේ අර්ථයත් ඔහුගේ ඒ ජීවිත පරමාර්ථවලට එකඟ නිසා. කෙසේ නමුත් 1977 ඔක්තෝබර් මාසයේ 17 වෙනිදා සීටි ප්‍රනාන්දු අපෙන් සමුගත්තා. මේ 2017 ඔක්තෝබර් 17 වෙනිදාට 40 වසරක් සපිරෙනවා. ඔහු අපෙන් සමුගෙන ඒ නිමිත්තෙන් තමයි අද අපි ජනරන්ජනගේ සීතේ ප්‍රනාන්දු වෙනුවෙන් වෙන් කළේ. ජනරන්ජනගේ මෙහෙවීම ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සහභාගී වුණා විශාරද ජයන්ත අරවින්ද. තාක්ෂණික දායකත්වය ඉන්දුනිල් උපමාලිකා නිෂ්පාදනය සුනිකා පෙරේරා